She has uh, one more visit there, time for translation, the morning talk to the seminar, and then we start with the question and answer session. So, I will take two minutes uh, for the translation. So, so we should sing the single kind of may start with the shabu, shabu, shabu.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 යම් විදිහකට අපි භාවනාවේදී අපේ මානසිකාරය හිත මෙහෙයවීම වැරදියට සිද්ධ කරොත් ඒ වැරදි කිරීමේ අභිනවයක් විදිහට අපිට නූපන් ආස්ව ධර්මයන් විතර උපදින අතර දැනටමත් තියෙන ආස්ව ධර්මයන් වඩා වර්ධනය කරන කාර්යයට පත් අපි යෝතිසෝමනිකාය පරිවිදිත පාවිච්චි කළොත් ඒකේ අපිට ලැබෙන ආනිසංසයක් විදිහට නූපන් මේක අකන්නෝබන් ආශෝකතමයන් ලෝකිනාතර දැනට යම් හේකින් පුතුමාව ආශ්‍රය කරන අපේ චිත්තසංතානයේ පවතින ඒ වා ප්‍රහාණය පිණිස වැයවියන් පිණිස හේතු වෙනවා කියන කයි මේ පාඩේ අපිට ගන්න තියෙන සිංහලාර්ථය ඒක නිසා විශේෂයෙන්ම මේක භාවනා කරන සඳහාම ඉදිරි පිළිවෙලක් ප්‍රගමණයක් බලාපොරොත්තු වෙන සඳහා කොහොමද කරන්නේ? එනිසා කොහොමද අක්‍රමයක් යහක්‍රමයක මනසේ දක්ෂ ක්‍රමයක මේක කියන්නේ යෝසුමස්කාරී කියන එක අටවතාන මාසලක් කරන්නේ හත මානසිකාරේ උපාය මානසිකාරී කියන්නේ. නිසි උපාය විදිහට නැත්නම් නිසි පාපයේ මනින් කිරීමේ කියන යෝනිසෝමනසිකාරය කියලා අනුපායනසිකාරය උපකතනසිකාරය කියන දෙකට අයෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒ තමයි මානසිකාරය මාර්ගයේ යොදවාගෙන යනකොට කෙනෙකුට හිත එන්නේ නිදහස විමුක්ත වෙන ක්‍රමසා විදිහට එන්න පටන් ගන්නවා. යම් හේකින් හිත තිබුණට ප්‍රතිකලසලා උත්සාහ කරනවා. තත්ත්වයකටපත් වෙනවා නේද අපි ආයුෂ මානසිකාර කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ නොදන්නා වූ මානසිකාරය නොදන්නා වූ ආයුෂ මානසිකාරය නොදන්නා වූ ආයුෂ මානසිකාරය කෝකරකොට මේකදී කවදාකවත් කාටවත් කෙලින්ම ඍජුව මේ ආයුෂ මානසිකාරයම පටන් ගන්න වෙන්නේ. බොහෝ විට වර්ධනයක් තියෙනවා. ඒ වැරදුනාට ඒක ඉස්තිරහානියක් කරනවා නෙවෙයි. නමුත් ඒ වර්ධන වර්ධන පාසක් පාසා අකින් හරිතුආරයක් පාසා මේ යන්නේ තමගේ ඉතිහාසය නැද්ද කියලා නැද්ද කියන එක අර වෙලාවම අර වෙලාවේ තියෙන යෝගාවචරයට යම් කිසි විදිහේ දැනීමක් හැකියාවක් තියෙනවා. ඉතින් අර සූත්‍රේ මුලත් අත්විදේ ලක්කා ආධුනික යෝගාවචරයා මේ ආශ්‍රව ධර්ම කියනවත් එච්චර දැනගෙන නෙවෙයි පටන් ගන්නවා. යෝතිසමසිකාය ස්පස්කාරය එච්චර දැනගෙන නෙවෙයි පටන් ගන්නවා. ඔක් කරගෙන කරගෙන යනකොට ඉස්සල්ලාම මේ යන්නේ හරි පැත්තකට මේ යන්නේ වැරදි පැත්තට කියලා තේරුම් ගන්න යෝගාවචරය. නිසා යෝගාවචරයට ලොකු අවධානයක් අප්‍රමාණ්‍ය සතියක් තේසනා යෝගාවචරය. ඉතින් බොහෝ විට එහෙම අනිත්‍යතාවයකින් දන්නා දන්නා දන්නා යන වටහා ගන්න තැන ක්‍රමේදී ਸਰවඥාන්සේ මේ කමඨාන දීලා තියෙන්නේ බොහොම ප්‍රයෝගශීලීව බොහොම වැඩේ ගැලපෙන කාලයට ඒ නිසා ඒ කොටවරණ කොටවර ගන්නවා කියන්නේ ආරම්භයේදී යෝගාවචරය කොහොමද කායanusasanaවෙන් පටන් ගන්න නිසා පටන් ගන්න යුතු නිසා බර්ගෝ හදා ගන්න ඕන කියන්නේ ආරම්භයේදී කියන කියන්නේ යෝගාවචරය මේ සංසාරයේ ඉස්සෙල්ලාම භාවනාවකට කරන විතරක් නෙවෙයි. ඒකන් මේ ජීවිතයේදී භාවනාවකට කරන විතරක් නෙවෙයි. කොච්චර දුර යෝගාවචරය කරන හැම පරියන්කයක් අපට ගන්න ඕනේ. අර කායවස්නා කායවස්නා කියන්නේ රූප ධර්මයක්. අල්ලන්න කිරකට මනින්න පුළුවන් හැදෙන්නේ තල ස්වභාව සකන තියෙනවා ධර්මතාවකින් පටන් අරගෙන ඒ ධර්මතාවය එක්ක හිත බාහිරට යන නොදී සතිය ප්‍රමාණය වඩාගෙන යනකොට එතෙන්දී ගුරුසු මට්ටමේ ගුරුම කල්පතර මට්ටමේ යෝක්ෂු මනස්කාරය අවශ්‍යයි උදාහරණයක් වශයෙන් කියනවා නම් ආස්වාද ප්‍රසවාසය ඉස්මහි කියාගෙන භාවනා කරන යෝගාවචරයට අදුම ගන්න මතුවෙන මතුවෙන ආස්වාසයක් මතුවෙන මතුවෙන ප්‍රස්වාසයක් දිගේ පවතන හිත කීකර කරගන්න ආම්බන් කරගන්න මේචව කරගන්න නැවත නැවතත් යම් ප්‍රමාණයක මෙහි කිරීම යම් ප්‍රමාණයක හිත කීකර කරගැනීම වාසිය අනේ කීකර කරගැනීම සාර්ථක නම් අපිට කියන්න බැරි වේලාවක් හිත ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක තිබයි කියලා. ඒක හරියට නිකන් මේ කැලේ මල්ලක් කුණි හරකේ ඊගහරක නඟුකට කරත්තේ තුපුරු කරනවා. මේ කෙලිම ගෙනාවම කරත්තේ මේවයි හරියට බෑ. ඒ අපි කරන්නේ ගමේ මන්දී හොඳ කුණියක් ගහලා ඒ කුණියට ඔක්කොම අපිට නැතලා තියෙනවා. ඉතින් එළියට ගත්ත ගමන් මේක කහියට කුඩු ගති පාන. බෙල්ල කඩා ගන්න හදනවා, වරකට කඩා ගන්න හදනවා, කුණි ගලව ගන්න හදනවා. අන්න ඒ වගේ තමයි භාවනා කරන භාවනා ලොකු පිටකෙත් භාවනා එකට එනකොට මේකේ කුඩු ගතිය, කොළ ගතිය, කුඩු ගතිය. අන්නේ කුඩු ගතියේ අනුකේත කොටනවා කියන එක වාසීපාත. ඉතින් එතනදී හරියට ඉස්ලාම් ඉස්කෝලේ පොඩි දරුවෙකුට මේ බහතෝමින් ඉන්න දරුවෙකුට අයන නායක කියන්නේ ගියාම ඒ බාලාපති ගුරුවරේ බොහෝම ප්‍රයත්නයක් කරනවා පොඩිවරුගේ මලක් වගේ තියෙන නොතලා ඒ අයන්නට හිතෙනවා. ඉතින් ඒ දරුවට අපුවා පිළිලා ඒ අනුම අයනු අයනු අයනු අයනු සද්දේ නැහැරලා නැවත නැවතත් ඒක යොදවලා තමයි ඒ සතහනයි ඒ සද්දයයි මේක තමයි මේ පළවෙනි අපෝ කියලා අර චේතනෙදිත් අර යකෝයින් ජීවිතයේදී ඒ විදිහට තමයි මේකේ මානසිකාරය කරන්නේ. අතුලට අතුල වෙනවා පිටු පිට වෙනවා කියලා මෙහි කරමු මෙහි කරමු යන. ඉතින් ඒ අවශ්‍යත් මෙතනදී යෝගාවචනයේ සිතානෝ පුතර හැලෙනවා. වැටෙනවා. ඒක කියන බෑ බහනා කරන්නේ මට කිසි විදියට මේ මනින් යනවා මට වේදනාවක් දීපක් දැනෙනවා කියන විශාල හැදෙනවා ඒ මොකද ඒක හිතනවා ඒ ශබ්ද වේදනා හිතේදී මගේ පෝෂක සාමගේ දුර්වලතාවය. දන්නේ නැහැ මේ කුණති හිත කාගේ කොහොමයි කියලා. ඉතින් තාම සුළු පිටසක් තමයි භාවනා ඉදිරියට කරගෙන ගිහිලා වාර්තා කරන කම වාදනාව තමයි මට විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් හයක් අරමුණේ පවත්තන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයට ඒ ඒක ඉතින් වශයෙන් කරන්නේ වාටි. ඒ මොකද නාට රෙකෝඩ් කරුවා නැත්නම් පහතෝරනවා වගේ. අයින් මායින් කියන වගේ. නැත්නම් මීයන්ට ඒ කනුව කතා කරන්න බැරි බව වරමත කතා කරන්න බැරි බව දැනෙන කනුවල ලැබුවා වගේ. ඉතින් ඒ ටික වැදගත් වුණාට ඉස්සරහට යනකොට අරමුණට හිතාගත්ත හිතට එහෙම නැත්නම් මානසිකාරයට නැත්නම් අරමුණත් එක්ක මුලසුමලා තියාගත්ත භාවනාවට ඔය පාඩේ කියන කරදර නැති වෙනවම නෙවෙයි. අනේ කරදර කරනකොට ඉස්සල්ලා නම් කරන්නේ දේවල් පීරගෙන අරමුණට මුහුණ දාන්න ඉගෙන ගන්න. උට යෝගාවට හිතන්නේ ඉස්සරහට නරකේ නැති වෙයි බාහිර අරමුණ නැති වෙයි කියලා එහෙම හිතන්න වාසියක් නැහැ. අන්නේ විදිහට දිගට කරගෙන යනකොට මේ ඉන්න අතුරු බාධාවලින් බාහිර අරමුණු ගොඩාක් යෝගාන්තර කම්පෙච්චේ ලබා ගන්න. ඒ අභ්‍යාසයේදී ධර්මනා සංයම විකෘතියක් තමයි මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්නකොට සත්‍යයක් ඇහෙනවා වේදනාවක් එනවා හිතවිලි එනවා ඒන හැම වේදනාවකම හැම සත්‍යකම හැම හිතවිල්ලකටම ද්වේෂ කරනවා මොකක්ද ප්‍රකාශල හිත ඒක නැතුව මනෝමය හිතකෝ කියවා කියලා ලොකු සීලාගත දෙයක් ඒ නිසා එන සෑම අරමුණක්ම ඇහැට වුණා වටනවා වගේ කැවෙනවා ඒ නිසා ඒ දැන් භාවනා කරනකොට අපි කියන වේදනාවක් අවශ්‍ය. ඒ වේදනාව මෙහි කරන්නේම මුදකින් ඔබතා කියන්නේ කියන්නේ. ඒ දුක් වේදනාව නිසා ඒ වේදනාව එනකොටම ඒක පියදානදාසය. ඒක නැතිවම ප්‍රාප්ත කරගන්න ඉතින් මෙහි කරන්න කරන්න වෙන්නේ ඉතේ මානසික ආතතිය වැඩි වෙනවා. අරමුණ මතින් හැදිලා තියෙන සතියක් සමාධියක් තියෙන මේක ඔක්කොම කැළඹෙනවා. කිසි යෝගාවතරය දැඩි ඔච්චර මෙනෙහි කරලා ඒ කරනවා තිබුණට වැඩි කීච්ඡක් තත්වෙයි. නුස්නා තත්වෙයි. කවු වෙනද හෝ සත්‍යය භවනා නොකරනාය හෝ සත්‍යය ඉවසන්න පුළුවන් මොනවාට භවනා කරන්න පස්සේ ඒ තරම්ම ඉවසා ගන්න බැක්කමට ද්වේෂී වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙනකොට වෙන්නේ අර ප්‍රතිකාංශය නැත්නම් ප්‍රතිආසව බැරි කරන වාරේ මනස දුර්වල වෙනවා අෂ්ටම් ශක්තිය වැඩෙනවා මට තාමත් වේදනාවක් දැනෙනවා මත් ඇහෙනවා කියලා වැඩෙන පටන් අරගත්තොත් තරහ වැඩි ඒක සම්පූර්ණ කරන්නේ භාවනා කරපට කරගත්තට පස්සේ ඕනම කෙනෙකුට බාහිරින් එන කාර්යවලට තියෙන කේන්තියක් ඇති වෙන්නේ මේක වෙන පැත්තකින් කියන දෙයක් උත්සාහ කරපතක් මම පොතක් කියලා කියනවා. යම් විදිහකට අපේ අසුතිය, අමනසිකාණිය, ඒ සහල් ජීවිත ගත කරගෙන ඉන්නකොට අපේ පරිණාම අනුමතු කරනවා. ඒක කතා කරුවොත් ඒක වල වේදනාවක් ආවට සත්‍යයක් කරන්නට ගන්නක් නැහැ. භාවනා කරන කියන පස්සේ අපිට ඒ අපි උත්සාහවත් වෙනවා සතිමත් වෙන්න සත්‍යතා කරන්න කොහොමද නැහැ මේ සද්ද ඇහෙන්නේ කොහොමද නැහැ වේදනায়නේ කොහොමද නැහැ විචිකිලි වෙන්නේ කොහොමද නැහැ කියලා යන්නේ වේලාවෙදීම ඒවට කරපොරක් කරපොරලා අතුලට වේදනා සත්‍ය නොඑනාසු කුත්තිම වාතාවරණයක බලාපොරොත්තු වෙන නිසා එවැනි හිතක සතිය වැඩුණට බාහිර ප්‍රමාණයට කෙනෙකුට පවා වැඩි ලකුණු හතරක් දක්වන්න පුළුවන් වෙයි කියලා කියනවා සබහාය. එකක් තමයි මේක වෙන්නට වැඩි මුස්පාසු ගතියක් කරනවා. දැන් සතිය වගන තමයි උත්සාහ කරන්නේ. කුංචි සතරක් කිපේ. කුංචි වේදනාවට සබෝගතාවල නැගිටලා එනවා. කුංචි කීලකාව එයා ඒක සාර්ථකව. දෙක තමයි අනුන්ගේ වැඩි දක්නා ගතිය. කතා කරන කෙනෙක් දෙන්නේ බැලුවා. ඒ වගේම මේ වේදනාවේ සත්‍ය මොනවාද කිව්වේ අසවලා වෙන්නේ නැති කියන කවුරු හරි ඔබට දඩුන්නේ කරා. ඒ මනුස්සයා දොස්තියක් කරනවා. කිසිවින් නැකාවත් ඒක මොකක් හරි කරනවා අනුන්ගේ වැරද්දක් නැති වෙනවා. තුන් තමන්ගේ සාප කරනවා කියන්නේ. මම මාර්ගකරණසේ පරිදම ගුරු උත්තරනා ස්ථානික කම්මා භාවනා කරන මගේ කරුණේක මේක කරන්න බෑ කියලා තමන්ටම සාපකත්වයක් ඇතිවෙනවා. හතරෙනි කාරණාව තමයි ඊට පස්සේ කවදාවත් පරිණතකරන අකුරට කරන්නේ පෙන්නුත්තරකට. કોઈ ලකුණු හතර භාවනා ජීවිතේ කොටහන් වෙන මොකද ලකුණු හතර හැබැයි සමාජයේ ටිකක් කරා. ඒ නිසා තමයි කරපේ. මෙන්න මෙතනදී මේක සමාජයේ කරන දෙයක් නොවේ කාලෙට එහෙම නැත්නම් මෙවැනි ප්‍රශංසා සමාජයේ වෙනදේවල් කමන්න කරපතක් වෙනා සමෙත රවුලක් දෙන කැටක් කොට ක්‍රමයක් තියෙනවා යොක්ෂ්මස්කාරය මේ කියලාමයි කරුවක් කරන්න දෙයක් නැහැ මේ සාමාන්‍ය මෙතෙන් යනකොට ඇස්වෙන දෙයක් නම සර්වඥයන් වහන්සේට නම් කියන දෙන්න පුළුවන් නැති එහෙමවත් එහෙමවත් නුරුස්නාකට පහළ නොවි එහෙමවත් අහගේ වැඩ නොදක එහෙමවත් අහර සාප නොකර එහෙමවත් මම මේ වශයෙන් වරද ගන්නෑ කියන එක නොකර යන්න පුළුවන් එක තමයි යොමු සංස්කාර කියන්නේ ඉතින් මෙතෙන් කියන හැපිලිමයි කියන මම මේ නැති කරන්න හදනවක් පරිදි කරනවක් නෙවෙයි මේක භාවනාවේ කොට අල්ලනකට ඇති වෙලා වුණා ඉතින් මේ පස්සේ තමයි මේක අවකාශයකට කරගන්න තියෙන්නේ යෝනිසෝමනසිකාරය දන්නේ කනම් මේක දැනගෙන මේක මට විතරක් වෙන එකක් නෙවෙයි කාටත් වෙන එකක් ඒ නිසා අපේ හේතුවාද සම්ප්‍රදාය අනිවාර්යයෙන්ම මේකට පොදේට ක්‍රම කීතෝ නැහැ කියලා මුලින්ම මේක පරිශ්‍රණයකට පාදක කරගන්න මාතෘකා කරගන්න තමන්ට මේ දෝෂේ දක්වන්න විස්තරයක් කියොත් ඒක තමයි මේ මේ වගේ සූත්‍රවල සර්වඥාන්සේ අපිට යම් යම් ඉඟි යම් යම් ක්‍රම සහ විදි පිළිබඳව අවධිකයක් කරනවා. ඉතින් මේ වක්කාරණයක් අපි බලමු භවනා කරනකොට අපිට සත්‍යයක් හරි වේදනාවක් හරි ඇවිල්ලා කිපිච්ච මනසක් කිපිච්ච ආකාරය අන්නේ කිපිච්ච අවස්ථාවක අපි දන්නවා ඒ සංගය ඒ වේදනාව නිසා අපේ එක් මූල කර්මස්ථානයේ ජීවිය. එක්කෝ ඒ සංගය එහෙම නැත්නම් මේ වේදනාව බැගිලා අපි මෝහා කරගන්න. අපි යට කරගන්න. ඒ සද්දෙට ඒ වේදනාව නෝස්මාවකේ නිසා හිත ඇඟුල්ලේ කණිදාරකයක් නැහැ. අර කිව්ව නිසා මෙනේ කළාට මෙනේ කරන්නේ අර වේදනාව නැත්නම් දුක්ඛ තණ්හ දුක්ඛ එන සද්දෙත් මෙනෙහි කරා මෙනෙහි කරන්නේ සත්‍ය කරපුවසාර බැන බැන තමන් කාලකාමී කියලා හිතන්න මෙච්චර අමාරු වෙනවාද ගන්න බාරවක් දෙන්නට බැහැ කියලා සාපකේ ඉලක්ක කරගන්න කරා අන්නේ මේ වෙනවන්න ඒ යෝගා විතරයට අර ආශස් වස්වස් මෙනෙහි කරනවා නෙවෙයි මේ සත්‍යයක් වේදනාවක් එනකොට මෙනෙහි කරන්නේ ඇඟුල් විකේතකින් ද්වේෂ සහගත හිතකින් මේ නිසා කවදාකවත් මට ඒ සත්‍යයේ ඒ වේදනාවේ ස්වභාවික ලක්ෂණ මට ප්‍රකටා කරන්නේ. මොකද ඒක බලන්න උත්සාහ නිසා. ඒක නිසා මම කවදාකවත් මූල කර්මස්ථානයේ ඉන්න මැටි ගිහිලා ආයේ තියෙනවා. ඒකේ ධාතු මනසකාරය ස්වභාවයෙන් බලන්න හම්බෙන්නේ නිසා මට කවදාවත් මට පුළුවන් වෙන්නේ මේ සත්‍යයක් ඇහෙන සත්‍යයේ ස්වභාවික ලක්ෂණ මේ සත්‍යයේ ළඟට එන එකක් දුරට යන එකක්. ඉස්ත්‍රි සත්‍යයක් පුරුෂ සත්‍යයක්. මට කතා කරන්න එකක් නැත්නම් පරිස්වේදී එකක් දැයි කියලා සද්දයේ ස්වභාව ලක්ෂණ දකින්න ඒ සද්දයක් ඇහෙනකොටම ඇති වෙන්නේ අර ආශ්‍රම ධර්මික පිටිකය දැක ගන්න තරම් තීක්ෂණකමක් සතියක් තියෙනවා ඒ වගේම ප්‍රතික්‍රියාත්මක මානසිකය එහෙම නැත්නම් මේ තුනක් මම භාවනා කරලා ගන්න ඕනේ කියලා හදාගත්ත එකක් නේ ලැස්තිච්ච එකක් නේ මේක තමයි මේ මෙතන තියෙන ගැළපුම් මාර්ගය යොත්ස්මස්කාරවි ඉතින් සායේ ශබ්දයකට හිත ගිය වෙලාවක අපොන්දර තේරුම් ගන්න ප්‍රමෝහයක් නැතනේ ඒකට ගැලවෙන්නේ ගියේ එන සබ්දයක් ඇහෙන්නේ කණේ වීදි ගන්නවා වගේ කේන්ති සහිතව ඉතින් ඒකකොට අර ආස්රව ටික දැනටමත් හිතට ඇවිල්ලා ඉවරයි වටේ ඇවිල්ලා ඉවරයි ඒ වගේම මූල කර්මස්ථානයේ හානි වෙලා ඉවර මේක මූලට පිටු කරලා ඉවරයි. අනේ ඒ වෙලාවට පවා සමන්න ගොඩේ ක්‍රමයෙන් මානසිකාර ක්‍රමයෙන් මේක මෙනෙහි කරනකොට කොහොමද මෙනෙහි කරන්නේ? දැන් මූල කර්මස්ථානයේ නැතිද ඒක තලව වාරණා ක්‍රමයේ සත්‍යයේ මූල කර්මස්ථාන කරනවා. ඒක ඉවරලා මුළු හදින්ම ඒ මුල කර්තව්‍යනේ මෙනෙහි කරන්නේ නඹුල් වෙච්ච එක කියන්නේ ද්වේෂයට කියන්නේ මෙනෙහි කරන දෙතර වෙන්නේ සත්‍යයක් සත්‍යයක් කියලා මෙනෙහි කරන ගමන යටින් ක්‍රියාත්මක වෙන මොස්නාල යටින් ක්‍රියාත්මක ප්‍රතිකය දැක ගන්න පුළුවන් නම් අන්න තමයි තේරුම් ගන්න සත්‍යයේ වෙන හානිය ආස්වදලනේ අරු ඉතින් මේ දෙතෑව මෙනෙහි කිරීමේ විදර්ශනයක් කියනවා නම් අපි පරණ කාර්යයක් කරන පිළිතුරු වැස්ස වෙලාවදී යනකොට අපි ඒකේ වයිපර් කරලා කරනවා. අපිට ප්‍රයත්න කරනවා. නමුත් මේ වයිපර් ක්‍රියාත්මක කරන කාර්යයක් ඇතුළේ කාර්යයේ ආකර්ෂණ කරු නැත්නම් ඇතුළේ තුමායන් බඳින එක ඕකයිදක්වා. ටික දුරක් යනකොට ඇතුළේ ඉන්න ඒ හුස්ම ගන්න නිසා බිස්කිටිගේ අතුල් පැත්තේ ඊමාරයක් කරනවා. ඒ ඊමාරෙට යකටයක් තියෙනවගේ නැහැ. ඒක තමයි වයි කරන්නේ. එතකොට මොකද කරන්නේ? ලේචුවක් ඇතුලේ තියාගෙන නැත්නම් ධාර කාලවසෙන් පීරනවා. ඒකට නිකරතු වයි කරනවා. අනිවාර්යයෙන්ම තමයි රුස්නාසු වේදනාවක් රුස්නාසු ශබ්දයක් ඒක නැත්නම් ඉතිරි පරපරාවක් එක්කොට ඒක සබ්ජෙක්ට් සබ්ජෙක්ට් වේදනාවක් වේදනාවක් හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරගෙන වයිපර කරනවා. නමුත් දැනගන්න ඕනේ ඒකත් අතුල් පැත්තේ කුමාරි පදිනකොට ඒක වේදනම ක්‍රියාකාරී වෙන්න ඕනේ ඒක නිකන් අනුශේවා. ආවර්තකවා. ද්වේෂයක් වඩනකොට දැකගත්තොත් ඉවෙනි විශේෂ ලාභයක් ප්‍රාප්ත කරගන්න තරම් වෙන්නේ මූල කර්මස්ථානයේ ද්වේෂ පහළ කරනවා. මූල කර්මස්ථානයේ ආසාව වැඩිවෙනවා. ඒ නිසා මේ අතු මස්කාර වල කියන ද්විතීය කර්මස්ථාන කියලා කියනවා ඒක විශේෂ ප්‍රෝජෙන කියන හරියට මූලස්කාර කරනවා. අයෝන් සුමස්කාරය තමයි වෙන්නේ. නමුත් මේ යෝගාවචර හරියටම දැනගෙන දැනේ හැටි දැනේකෝ වගේ යෝගසමස්කාරයේ යෙදෙමු ඒ මුත්‍තරක තේරෙනවා මේ ද්වේෂය දැක ගැනීම සංසාරයෙන් මේ ඉස්සරහම දවසින් වෙච්ච ඒක කියලා යාන්න මුලක් වෙනවා. තද බල ගන්න බල වෙලා නැහැ. නමුත් මුස්මාකට වෙනවා දැක්කම ඊට පස්සේ මෙලේ පිටාම සතිය. සක්‍රීය වේදනාව වේදනාව වහන කීකර වෙලා තියෙනවා. එක්කෝ වේදනාවේ මූලවත් නැති අනුමතර හිතේ අධිෂ්ඨාන ශක්තිය වැඩි. එතන වේදනාව නිකන් පිටින් එකක් වගේ අයින් වෙනවා. ඒක තමයි සත්‍යයක් කියන්නේ. මේ සත්‍ය කිසි විචාරයක් කතා කරන්න මට පුළුවන් කරකට යන්න කියලා. අපෝ යන්න පුළුවන් කතියකට තමයි තේරෙනවා මුළු සංසාර ගමනට මුළු භාවනා මනසකා ජීවිතේම තමයි බලගත්තු මන්ත්‍රයක් කරනවා. බලගත්තු යන්ත්‍රයක් කරනවා. ඉස්සරහ මේ යකයි මේ යකට මෙන්න මේ වැඩේ මේ යකයි කරනවා. ඒක කොච්චර නිකන් අරුවත් කොච්චර මානසික ශක්තිය ගියා කවදාවත් ක්‍රියාත්මක කරන්න හදිය දවසේ තමයි පණ වෙන්නේ සාක්ෂාත් කරන්නේ වෙන්නේ බොහෝ කුලීකට සිද්ධ බොහෝ කුලීකට සිද්ධ වෙන්නේ ඒ වුණත් ඒක ජීවිතයේ ශාලාපතර වී යෑමක් බවක් පත් වෙනවා ඒ නිසා නිකන් සාමාන්‍යයෙන් කියලා දෙන්න පුළුවන් භවනා ජීවිතයේදී මේ වගේ අතුකරන අමලි විශේෂ කංකටොළු සිටින වෙලාවෙදී වා වෙලාවේ යෝගාන්තර හසුින්නේ ප්‍රතික ප්‍රතික ආසවය තමයි කරන්නේ ගැටු දුරුස්නාස්මක තමයි කරන්නේ ඔබේ යෝගාන්තරයේ තියෙන උච්චරම නෙවෙයි කාමරාග කාමසෝපේ සමාසෝප කියලා කියන්නේ දැන් අපේ භාවනා හරි ගියා කියලා අරමුණු විශේෂයේදී සතුටේ කොට බැදීමක් බැදීමක් ඇතිලා ඒ සතුට නැත්නම් කකින් බවට පහළ ලකුණු පහළ වෙනවා සමහර වෙලාවට ප්‍රීතිය පහළ වෙන සමහර වෙලාවට සුඛේ පහළ වෙන සමහර ආලෝක පහළ වෙන සමහරට සෑහලුකේ පහළ වෙන මේ භාවක කෙනාගේ පහළ වෙන ඒ සෑම දෙයක් වෙනකොට ඒකේ කාණ්ඩංගලයක් කලයක් ඇති වෙන කාණ්ඩ ශක්තියක් ඇති නිකන් කැක්කක් අන්න එතකොටත් තමයි අනුමා ගන්න පුළුවන් මේ ඇති දාකේ ඉන්නේ කාමරාග නැත්නම් රාග මොෂය කියන්නේ ඒකද ඒ රාගාංශය එන්නේ හිත මාර්ග කරලා මටයි භවනා කරගියේ මමයි දැන් අක්කිය කියන කියලා අර මේ අනුශේත වඩාගෙන අනුශේත වැඩි ආශෝතන ගලාගෙන ආපුවම තමයි දන්නේ නෑ ඒවන්ගේ බැලුම මොකක්වත් නැහැ අදක්ෂ වේවා හැලෙන්නේ කියන මේ දෙක එක පැත්තකින් ඒ ආශාව නිසා දැඳීම නිසා අනිත් පැත්තෙන් නුරුස්නා ගති නිසා වැටෙන මේ අන්තවාද දෙක යම් වෙලාවක එදින අවස්ථාවේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට කියන්න පුළුවන් නිකන් විපාකයක් කරගන්න. සාමාන්‍ය සමර්ථයක් කරගන්න තරම් ලකුණු වෙන දක්ෂ යෝගාවචරය දැන් සම්මාන සමර්ථයක් කරන තරමට අපුරු කිච්චුවක් ගන්න පුළුවන් එක නෑ 60ක් ගන්න මට්ටමට ඉදිරියට ගියාම තිබුණු භාවනා ජීවිතයේ ප්‍රශ්න ඉස්සර දිස්තුන්නා වැඩකින් දැන් 66ක් යට කරන්න පුළුවන්. එනේ විලාසිත උදේට දෙන ලක්ෂණ ඉච්ච වැඩ කරන කතා සෙක්කේද ආසාන සෙක්කේද කියලා. මේක නිකන් බැලුව බැලුවට මොකද එකක් නෙවෙයි. ඒක හොඳේට දෙච්චර දින බැලුවම යහුවෙන්නේ ඒ වගේම අනුගියේ දෙයක් වගේ බලන්න වෙනවා. මේක කරකට කරගෙන යනකොට මේ අංශ දෙක මැද තව එකක් තියෙනවා රුචියක්කම් දෙක නැති නොතු නොසුව අවස්ථාවක් එනකොට අපේ හිත අන්ධමත් වෙනවා. කලකොල වෙනවා. එහෙම නැත්නම් නීරස කරනවා. එහෙම නැත්නම් ඒකාකාරීත්වයකට කියලා භාවනා කරලා නැගිටින්නේ. අසරණ වෙන්නේ අනාථ වෙන්නේ බය පහල කරන්නේ. මා විශාල රෝසක් කියන්නේ. ඒක හුවෙන්න මේ ඉනේ වෙලාවේ ආසාව ඒ වශයෙන් මෙහි කරන ඉනේ වෙලාවේ නුරුස්නාකේ ඒ වශයෙන් මෙහි කරන නැත්නම් කාමාසෝ කාමාසෝ වශයෙන් ධිඨාසව පටිඝාසවේ පටිඝාසවේ මෙහි කරන යනකොට භවනා ජීවිතයේ තියෙන උච්චාම ස්වභාව සැලෙන්නට යොමු වෙනවා නිකම් මේ මෙරළායේ පැත්ත ඔබ කර හද බල රැගෙන පහළ නැති කියන මොහොත මැදට කියන්නේ වාගේ මොකද කරන්නේ විදේ ඉස්පහත විතර අන්නේ විලාසයන් උදාහරණයක් ගන්න තමයි පාරණී කරන්නේ එතන ප්‍රශ්නයක් අහන්න මගේ බාහනේ හරියට කියනවා ඒ කියන්නේ උච්චිකිච්ඡාවක් පාරණී ඉතින් මේ විදිහට එක්ක භවනා නිදේශ කරන තේ නැත්නම් මේ විදිහට සකපාල කරලා තියෙන මේ නොදුක්මුසු වේදනාවට ආධාර කරනකොට ඉන්න රෝග රක්ෂාවක් මේ වෙලාවේදී භාවනාවෙත් යම් මේකට පෙරණි පහළ උදාහරණයක් වශයෙන් කියනවා ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියලා හොඳට මේක කරන්න පුළුවන් තිබුණ හිතට ආශ්වාසය ප්‍රශ්වාසය කියලා අඳුනගන්න බැරි තරමට අරමුණ දෙක සමවේද කරනවා දෙවි නැති භාවනා කරන කෙනෙක් මේ විවිධ වාරේ හැකියි නෙවෙයි මේ හැකිරීම පිළිබඳ නෙවෙයි කියලාක වෙනස් වෙනවා. මම මේ විවිධ හැකිරීම නැත්තම් වෙන කෙනෙක්ට උදාහරණයක් කරන්නේ. එතකොට තමයි මේ කතාවේ නිවසකතිය, බාහිරකතිය, සැකයකතිය, නිදිමතකතිය নানা ආකාර දේවල් මේ බණකලා අනිස්ථානී තුකී කියන කාරණා මේ නොසු වේදනායන කොට තමයි මේ වුණ පරිදි මෙන්න මේ විදිහේ වාතාවරණයක් වෙන්නේ අන්න ඒ වෙලාවේදී ඇත්තට පිළ බලනවා වගේ උද සතියකින් උද සමාධියකින් බැලුවොත් මේ නොතු නොසු වේදනාවට අවිද්‍යාව වෙන්න කරා හිත හොල්නවා කරනවා ආන්දමන කරනවා හිත ජීරස කරනවා විලක් දිහාට යන්න හදනවා නැතිලා යන්න හිතෙනවා සලුවක සාදා එතන හයියෙන් හුස්ම අරගෙන හරි අරුණක් දෙන්න හිතනවා මොනවා ඇත්ත කලින් දෙහිට මොනවා හරි දෙකින් අක්තියෙන් ඒක කරස්තකලා. මේ සර්වඥාසේ දේශනා කරන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි මෙන්න මේ විදිහට එක දෙයක් විදිහේ ඉදිරියට යන්න බැරි කම නිසා ඉරියව් මාරු කරන නිසා. ඉතින් ඒ වෙලාවක ඉරියව් මාරු කරපු නැගිටලා හෝ යයි කියලා හිතුවොත් ඒකට පස්සේ කල්පනා කරනකොට නැගිට කියලා කාරණාවක් කියන්නේ නැහැ. නැගිට කියලා නැගිට දෙන්නේ නමුත් නැගිටි ඉස්සෙල්ල ඇඟ නිකන් ලුක් දෙයක් යනවා වගේ. අච්චාරු වගේ ඉන්නකට පස්සේ ප්‍රධාන කියන්නේ හේතුවක් නැහැ ඒක තේරුම්පත් කළාට අද සකස් නැති දුකක් නැති වෙනකම් නිකන් ඉන්නකොට පොඩි කරනවා වගේ හද පොළොක් හද කරනවා වගේ රසනටි පාත්‍ර මේ தත්තු තුන ඉන්නේ වෙනාවෙ දැක දැන ගන්න ඕන නම් ඒ යෝගාචරය දැක ගන්නේ මේක තුනී තුනී ආසාවල් තුනී තරහවල් තුනී පහක් බරපතල තමයි ඊට පස්සේ අපි තමතාවුත් කරන්නේ ඊට පස්සේ කියලා දෙන්නවා නැත්නම් ඔන්න කොට අල්ලගෙන කියන්නේ දැන් වගේ කීකට භාවනා කරන දේවල් සංකල්ප දානවා එදිනෙදා ජීවිතය ගන්න බල තමයි වරින් වර තමන්ගේ මූඩ් එක වෙනස් වෙන්නේ මානසික වර්ණය හැඩගැසෙන ආකාරක ආවේග විදර්ශනයේ බැලුවොත් එකම චිත්තක්ෂණයක් පටන් ආවේගයක් නැහැ. පරපතල විදියට වෙන සතෙක් මරන්න කරපරන කාමීත්‍යචාරය කරනවා පරපතල වෙනවා. වණික කේන්ද්‍රයක් කියන පරපතල වෙනවා. භාවනා නීති තුනක් කරනවා. දැකලා මේ පස්සේ මට රාගේ මේ වගේ ප්‍රාර්ථනා කරන්නේ අපි දැනගන්න මේක ගොරෝසුට එන වෙලාවෙදී මේකමයි එක මොකක්ද කාම රාගේ කාම කාම ආශ්‍රේ කාම ආශ්‍රයෙන් දැකින දාන්න කෙනාට විතරයි කාම ආශ්‍රය කියලා කරන්නේ ජානතෝ වික්‍රේ පස්සතෝ ආසවාන ඛය නෝ අජානතෝ නෝ පස්සතෝ කාමසුවේ දැක්ක තියෙනකොට අස්පනාටම දැක්කොත් වක්මයි දන්නවනම් විතරයි කියලා කරන්නේ නොදැක්කොත් නොදන්නවනම් බෑ එයි මම මේක මෙච්චර මේ අවධානය කරන්නේ අපේ බෞද්ධ හිතානින කාමාසවේ හිතේ තියෙන කාමාසවේ දැනගැනීම අකුසලයි ප්‍රතිගමනසේ වැඩ කරලා කියන්නේ අපි පටහංශය වල තියෙන දැනගන්න එක අකුසලයේ සදාකාරී ඉතින් අප වෙන්නේ අපි නොදැන උත්සාහ කරන්නේ නොදැන මේ පොරකට ආහාර දෙන්නේ අවශ්‍යයි ඒක තමයි දුර මතක තියාගන්න භාවනා කරන යනකොට එන්නේ එන්නේ එන්නේ ඒ ආසව දක්වන ටික ටික ටික රෙස්තුන ගලවලා පෙන්නන්න ආන්නේ පෙන්නන්න කරන වෙලාවට අභීත වේගය බලන කුෂිකුෂිය වැඩ කරලා කොහොම එන්නේ කාටද මම එනේ එකයි විශ්මල කරවල මෙයා බලනවා කියන හැකියෙන් වැඩ කරන පටන් අර ගන්නකොට තමයි ප්‍රගමණය තමයි ජීවුන කාර්යයක් කරන්නේ අෂ්ටලෝක ධර්මයේ අපාර වී කියන තානි මතයේ මම මේ පොත කියලා ඉතින් මේක අදාළ වෙන්නේ සිල් ලකින කෙනාට නෙවෙයි සමත භාවනා කරන කෙනාට නෙවෙයි විපස්සනා භාවනා කරන කෙනාට පමණයි. ඒ නිසා විපස්සනා භාවනා කරනකොට අරගත්තොත් ඒක නිකන් පිළියක් කරගෙන ප්‍රතිචිරිය කරනකොට කල්ලා කපාන යනවා වගේ කවාගත් පරිණතිය තියෙනවා. තමගේ පෞෂත්වය කරහ තමගේ රුචිකම් කරහ හැම සීජීකදී මේක වැඩ කරන පටන් අරගත්තා පස්සේ හරියට නිකන් මේ ශරීරේ කපල කොටලා දෙතිස් කොටස් වෙනවා වගේ චක්ති කියන්නේ මොකක්ද මම මෙතෙක් කල් හංගන්න වෙන්නේ දැන් ඔක්කොම එළියට එන්නේ ඒ එළියට එනකොට බය නැතුව බුදු හදාහක් මේ අදහස් සංඛ්‍යා අදහස් සමග සීල අදහස් විදිහට යන්න නම් පුදුමාකාර කෞශලක පුදුමාකාර සාහසිකකමක් අවශ්‍යයි යෝගී ගතිය එන්නේ ආසවංශය ළඟ නැතු ඒ ගතිය එන්නේ කවදාකවත් ඒව දැකලා දැනගෙන තමයි කී කර කරන්න පුළුවන් කියන ලැස්ති වෙනවා භාවනා කරනකොට ඒ කතාවක් මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් භාවනා කරනකොට උගත් මේක ලැබිච්චම අපි ඉන්නේ ඊයේ මෙයා කාල කන්නම කම්මැලි නැති වෙන්නම පහළ කෙලෙසක් කියලා. මේ කෙලෙස්මයි සංසාරේ බඳින්නේ කෙලෙස් දැනගැනීමයි නන්නකි. ඒක සාධිත අවශ්‍ය කරන ලෝක සංස්කාරය අංශස්කාර දෙක අන්නේ දෙක හරියට තේරුම් ගන්න පටන් අරගත්තොත් පස්සේ ඉස්සරහට කියයි මුළු තරමට ආසව පහළ වේවා පහළ තරමටම කපලා පොදේ වෙනවා. බය අපිව නොයෙක් ප්‍රාර්ථනා කරනවා ආවුරුකත් සහිතන කොන්නේ ඉලක්ක අපිට පරිදි සුමේ ඉවර කර ගන්න ඕනේ කියලා එව්වා කරේ කියන අර බය උපස්පය නැති වෙන පටන් පස්සේ ආත්මංශේ නිකාමන විලාන වෙනවා ලැකියලාට ලයිට් එකක් ගන්නවා ඒ නිසා මේ දකුණු කොටස භාවනා කරන්න පාවිච්චි කරලා ඒක තාක්ෂණික ශක්ති ප්‍රමාණය ඒවත් කර ගැනීම වඩ වඩාත් දුතාලම්පීයක් ධර්මයේ කෙරේ සත්‍තාවක් සංඝයා කෙරේ ගෞරවය සහ තමගේ සීලය පිළිබඳ ස්ථානයක් ඇතු මේ ආශ්‍රව ධර්මයෙන් මූලිකමේ ශක්තිය වැඩිවා ප්‍රාර්ථනායි අදට ජීවිත සිංහල පරිවර්තනය මම මෙතන නැත කරනවා ඒ විනාඩ මේක ශක්තිය කරගෙන බලයේ පිහිට වේවා